අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක කඩපිළිවෙලක් නැත්නම් පොදු කපටහන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදියට. දේරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනට කමඨහන් වාර්තා කමඨහන් සම්බන්ධ වාර්තා 22ක් ලැබිලා තිනවා. අය දිනුවක් තියෙනවා. <laughs> ඉන් 19ක් භාවනාව සම්බන්ධ දෙකක් ධර්මදේශනාවට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා. හොඳයි. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. මේ මාගේ පළමුවන කමඨහන් වාර්තාවයි. මෙම මම පරයන්කේ භාවනාවට ආදුනිකයෙක්මි. නමුත් වසර දෙකක පමණ කාලයක් සාමාන්‍ය ජීවිතයේදී ගෙදර වැඩවලදී ඇවිදින විටදී සිතට එන ආවේගී සිතුවිලි පිළිබඳව නිතරම සතිමත් වූ යෙමි. මේ සමග ජීවිතයේ පෙරනෝ ඉතා සැහැල්ලු ගැටීම් අඩු ඇලීම්ද අඩු ස්වභාවයකට පත්වී ඇති බවක් පේන්නට තිබේ. පරයන්ක භාවනාව. පරයන්කයට ඉඳගත් පසුව මම දැන් මෙතන කියා සිත ශරීරයට ගෙනෙමි. ඉන්පසුව සුලන් රැල්ලට සිත යොමු කරමි. ආශ්වාස කරන විට ආශ්වාසය කරන බව දනිමි. ප්‍රශ්වාස කරන විට ප්‍රශ්වාස කරන බව දනිමි. ඒ හැරුණු කොට හුස්ම රැල්ලේ විශේෂ ස්වභාවයක් හෝ හුස්ම රැල්ල වදින තැනක් හෝ ප්‍රකට නොවේ. සිත පිට යන විට පිට යනවා කියා මෙනෙහි කරමි. නැවත ආශ්වාසයට හෝ ප්‍රාශ්වාසයට ප්‍රාශ්වාසයට සිත යොමු කරමි. මෙසේ විනාඩි 5ක් පමණ යන විට බොහෝ විට දන හිසේ පිටකොන්දේ මැද අනින්නක් වැනි වේදනා සහ කකුලේ හිරිවැටීම් ඇතිවේ. එවිටෙම වේදනාවන් නිරීක්ෂණය කරමි. එක එසේ එක තැනක් නිරීක්ෂණය කරන විට ඊට වඩා ප්‍රකට වේදනාවක් මතුවේ. එවිට මම එය නිරීක්ෂණය කරමි. ඉවසීමට අපහසු වේදනාවක් නම් වේදනාවක් කියා මෙනෙහි කරමි. නිදිමත නම් නිදිමතයි කියා මෙනෙහි කරමි. කෙල ගිලින විටත් ඉරියව් මාරු කරන විටත් එය කරන බව දැනගෙන කරමි. මෙසේ බද්ධ පරයන්කෙන් සාමාන්‍ය වේදනා නිරීක්ෂණය කරමින් විනාඩි 25ක් පමණ දැඩි වේදනා සහිතව දැඩි ආයාසයකින් උපරිම විනාඩි 40ක් පමණ පරයන්කේ සිටිය හැකිය. කුමන ඉරියව්වකින් සිටියත් විනාඩි 25 පනින විටම කම්මැලි වී ඇසැරේ. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේදී නැවතී මම දැන් මෙතන යයි ශරීරයට සිත ශරීරයට ගත් තිමි. ඉන්පසු සක්මන් කරනවා සිතා පාදයේ ඔසවමි. ඒ බිම තබන විට මුලින්ම විලුඹත් තින්පසු පතුලේ මැදත් අනතුරුව ඇඟිලිත් පොළොවට තදවන බව නිරීක්ෂණය කරමි. එක් පාදයක විලුඹ පොළොවට තබනවත් සමගම අනික් පාදයේ විලුඹ එසවී එන බව දැනේ. සමහර විටක මෙසේ අඩි 30ක් පමණ සක්මන් කළ හැකිය. අනෙක් විට අඩි 3-4ක් යන විටම සිත පිට ගොස්ය. ඒ විට සිත පිට ගිය බව දැනගෙන නැවත පායට දැනෙන තද ගතිය වෙත සිත ගෙනෙමි. මළුව කෙරවල කෙලවරදී නැවතෙන බව දැනි දැනගෙන නැවති හැරෙන බව දැනගෙන හැරි නැවත සක්මන ආරම්භ කරමි. භාවනා අධ්‍යක්ීම් සහ ප්‍රශ්නය. ඊයේ උදේ 8-9 භාවනාවේදී පහසු ලෙස එරමිනියා ගොතාගෙන පරයන්කයට වාඩි වී මම දැන් මෙතන කියා සිත කයට ගෙන ආවෙමි. ඉන්පසුව ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කෙලෙමි. විටින් විට නහයේ මැද රළු ලෙස ආශ්වාසයත් ප්‍රශ්වාසයේ රළු ලෙස උගුරේ හෝ නාස්පුඩු ඇතුලේ වදිනවා දැනුනි. නමුත් බහුතරයක්ම දන්නේ ආශ්වාස කරන බව හෝ ප්‍රශ්වාස කරන බව පමණි. මේ අතර සිත පිට යන අවස්ථාවවලදී පිට යනවා කියා මෙනෙහි කොට නැවත හුස්මට සිත ගත්ෙමි. මෙසේ විනාඩි 5ක් හෝ 10ක් යන විට ඉලයට තද කරමින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුනි. එවිට කොන්දහා බෙල්ල මදක් කෙලින් කරගතිමි. මෙසේ කීප වරකට පසු උඩුකය වැනෙනවා වගේ දැනුනි. ටිකක් වේලා නිරීක්ෂණය කරන විට මෙය මා විසින් උවමනාවෙන් කරන දෙයක් දැයි සැක ඇති වුනි. එසේ සිතා වැනිල්ල නතර කරන අදහසින් කොන්දත් බෙල්ලත් කෙලින් කරගතිමි. නමුත් නැවත වැනෙන්නට පටන් ගත්තේ සිත පිට ගිය අතර වැනීම නොකඩවා සිදු වී ඇති බව තේරුණි. ඉන්පසු වෙන දේ බලාගෙන ඉන්න පටන් ගතමි. මුලින්ම එය හෘද ස්පන්දනයේ රිද්මයක් සමග සුළු සෙලවීමක් විය. රිද්මේ එක ලෙස පැවතුන නමුත් එහි චලන දිශාව ඉස්සරහට හෝ පස්සට පැත්තට රවුමට ආදී ලෙස රැන්ඩම්ලි මාරු වෙන බවක් දැනුනි. වැනෙන ආවේගයේද මෙසේ විටින් විට අඩු වැඩි විය. මුලින්ම මම හිත පිට යන විට නැවත හුස්ම නැවත හුස්මට ගෙනාවෙමි. පසුව මම වැනීමට සිත ගෙනාවෙමි. දෙතුන් වරක් ඇස් ඉදිරිපිට දීප්තිමත් ආලෝකයක් මතුණි. මේ අවස්ථාවලදී වැනෙන ස්වභාවය ප්‍රකට වූ හේයින් නැවත එය නිරීක්ෂණය කරමි. මේ වන විට සිත සිතුවිලි දෙකක් කරා මාරුවෙන් මාරුවට පනින ගතියක් දුටිමි. එනම් අනිත් අය දකීවි යන ලැජ්ජාවත් අත දාන්න එපා යන නිරීක්ෂණය කිරීමේ අරමුණක්ය. මේ දෙකට පනින වාරයක් පාසා මම නැවත සිත වැනෙන ස්වභාවය වෙත ගෙනාවෙමි. මුළු පෑම මෙසේ ගත විය. ශාරීරික වේදනා, නිදිමත, කම්මැලිකම මේ කිසිවක් ඇති නොවුනි. 10 10:45 වාරයක් මේ ලෙසම රිපීට් ටෙලිකාස්ට් එකක් වැනි විය. හතර පහ භාවනාවේදී පරයන්කයේ ඉඳගෙන ආශ්වාස ප්‍රශ්වාස තුන හතරකින්ම වැනෙන්නට විය. මේවට බෙල්ල කඩා වැටි හැකරැල්ලෙක් ඇකිලෙන්නාක් මෙන් හිස නාභිය තෙක්ම නැමී ගියේය. ටික වේලාවකින් පසු මම හිසත් කඳත් කෙලින් කරගතිමි. සුදු සහ කහ මිශ්‍ර වූ දීප්තිමත් ආලෝකයක් අඳුරකින් මතුවීගෙන එන්නක් මෙන් පෙනුනි. නැවත කය වැනෙන්නට පටන්ගත් නිසා මම වැනීම දෙස බලා සිටීමි. නැවත පෙරසේම ඉදිරියට නැමී ගුලි වී ගියේය. සිදුවින්නෙන්ට ඇත්තේ මෙයයි සිතා මම ඉරියව්ව වෙනස් නොකර සිටීමි. බෙල්ලේ නැමීම නිසා ඇති වූ වේදනාව නිරීක්ෂණය කරමි. මේ අතර හුස්ම දෙතුන් වරක් වරක් ප්‍රකට විය. සිත පිට ගිය විටත් නැවත වැනිල්ලට සිත ගතිමි. වේදනාව අධික වූයෙන් නැවත හිස කෙලින් කරගතිමි. දෙවෙනි වරද එසේ ගුලි වී ගියේය. සිත පිටගොස් ඒ බව දැනගත් අවස්ථා දෙකේදීම තදින් උවමනාවෙන් එකපාරට හුස්ම ගත්තිමි. ඒ හිත පිටගොස් සිටි අවස්ථාවේ හුස්ම හිර කරගෙන සිටි බවක් දැනුනි. හයයි කාල හත වාරයේත් මේ මේ වැනිම හැකරලි හැකරලි වේශයකින් ගත කරමි. මම භාවනා වාර හතරම ඊතා අවදිමත් ප්‍රබෝධමත් ස්වභාවයක් විය. ස්වාමීන් වහන්ස භාවනාවේ මුල් අවදිය නිසා සුතමේ දැනුමේ අඩුපාඩුව නිසා මෙවැනි අත්දැකීම් මා ඉදිරියේ හැසිරවිය යුතු ආකාරය පිළිපැදිය යුතු කුමක්ද නොකළ යුතු කුමක්ද කියා පහදා දෙනමින් ඊටමත් භක්ති පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. තොරතුරු ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් නැහැ. අහගෙන ඉන්න කරාන මොකටද අවධානය යොමු කරන්න හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා උසාවියේම අන්ධබන්ද වෙනවා. ඒ නිසා මේ වගේ පරියන්ක රාශියක විස්තර ලියනවා නම් Tamanට හොඳයිම කියලා හිතන එක පරියන්කයක විස්තර ලියනද එතකොට එතෙන්ට අවධානය යනවා. ඒක විසඳන්න පුළුවන් දැන් කොතෙන්ට අත තියනද කියන්න බෑ. ඒ නිසා නැවතත් කමඨාන් වාර්තා ලියීමේ කොලේ කියවන්න කියවලා Tamanට Tamanගේ භාවනාව හොඳටම හරිය පරියන්කයක් හොඳටම හරිය සක්මනක් සහ එදින්දා වැඩක එක විස්තරයක් කියනවනම් නඩුව ඇහෙනවා. නැත්තම් නඩුව කල් දානවා. එනිසා අනිත් දවසේ මේ ප්‍රශ්නේ අහන්න තමන්ට අවධානය යොමු කරන්න කොතෙන්ද කියලා. ඔය ඔක්කොම විස්තරය අවශ්‍ය නැහැ. එහෙම කරන්න ගියොත් මේ 100ක් එක්ක අදත් ප්‍රශ්න 22ක් තියෙනවා. ඒක ප්‍රශ්නට උත්තර ලියන්න ගත්තොත් එහෙම කරන්න බෑ. ඒ නිසා මම නැවතත් මතක් කරනවා යන විදිය දෝෂයක් නැහැ. තියෙන දෝෂෙ මේ ඉදිරිපත් කරනකොට Taman කියන්න හදන දේ මොකද්ද කියලා පටන් ගන්නකොට කීප එක අන්තිම වෙනකොට නැහැ. මැද කියනවා මගේ ප්‍රශ්නේ සහ භාවනා විස්තරය කියලා කියනවා මං ආගෙන හිටියා ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ලියන් ලියන යනකොට ලියලා කියවලා නැහැ මේක. එක සැරයක් ලියලා කියවලා නැහැ. කියවන්න කියවනකොට අර කොළේ ළඟ තියාගන්න. කමඨාන් වාර්තා කිරීම සඳහා උපදේශ. එතකොට අපේ කාලේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා භාවනා දෝෂයක් නෙවෙයි තියෙන්නේ sannivedana දෝෂයක්. ඒ නිසා වාර්තා ලිවීම පිළිබඳව භාවනාවක් ගියාවයි වාර්තා ලියවීම පිළිබඳ හැමදාම කෙටි සටහනක් ඉදිරිපත් කරන්න. එතකොට ඉක්මනට මේක තේරුම් ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඊතා පහසුවෙන් මෙනෙහි කිරීමෙන් තොරව පාදවල චලනයන්ට සතිය පිහිටයි. පොළවේ තද ගතිය, උණුසුම් සිසිල් ගතිද නිරීක්ෂණය කළ හැක. ඊයේ කමඨහන් උපදෙස් ලෙස බාහිර අරමුණු වලට සිත ඇදී ගොස් නැවත සක්මන්ට සිත පැමිණෙන ආකාරය තවත් හොඳින් නිරීක්ෂණය කරන මෙන් උපදෙස් ලැබුණි. මින් පෙර සිත නැවත පැමිණෙන විට සමහර අවස්ථාවල සක්මන වේගවත්ව ඇති බව දැනී ඇත. සමහර විට ටේප් එකක් රිවයින්ඩ් කර නැවත මුලට පැමිණෙනා ලෙස දැනී ඇත. එහෙත් ඊයේ සිට බාහිර අරමුණු වලට අනාගත සැලසුම් වලට සිත ඇදී යන ගතිය අඩු වී ඇත. එසේ ඇදී ගියද නැවත ටික වේලාවකින් සිත සක්මනට පැමිණේ. සමහර විට සිතවිලි ශබ්ද තිබුණද ඒ අතරින් සක්මනේ නිරීක්ෂණය බාධාවකින් තොරව බලාගත හැක. වරහන් තුල තියෙනවා සමාන්තර නිරීක්ෂණයක් ලෙස. සිත නැවත සක්මනට කිසිදු බාධාවකින් තොරව පැමිණෙන බවත් සක්මනේ රිද්මේට කිසිදු වෙනසක් වී නැති බවත් නිරීක්ෂණය කෙලිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. අවසාන වාක්‍ය දෙකේ තමයි අර දීපකේ සම්පින්දනේ තියෙන්නේ. ඒ කියන්නේ වගේ ඒවා පිටු කරන්න ඉගෙන ගන්න ඕනේ. තොරතුරු නරක නිසාවත් වැරදි නිසාවත් නෙවෙයි. නමුත් මේ කමඨාන් සුද්ධ කිරීමේදී හොඳම තැන හොඳම දේ විස්තර කරනවා නම් ඒක අහගෙන ඉන්න කෙනාට කියන කෙනාට ධෛර්යයක් ඇති කරනවා. ඒක නිසා මේ ඇති වෙලා තියෙන හිත පිට යෑමේ අඩුවීම හෝ හිත පිට ගිය වෙලාවක නැවත ගන්න හැටි නිරීක්ෂණය කිරීමේ දක්ෂකම ලොකු වෙනසක් ඇති කරන භාවනාවේ ඒ වෙනස වාර්තාලියමටත් ඇතුල් කරන්නේ දල උපදේශකට කියන්න තියෙන්නේ short and sweet. ලියන ටික කියන්න ඕන ටික ඉස්මතු කරන්න ඕන ටිකට විතරක් අවධානය යොමු කරන්න. දීර්ඝ ඉතිහාස ලියන්න එපා. එතකොට වෙන්නේ අවධානය යොමු යුතු තැන බොඳ වෙලා යනවා. නමුත් සතුටුයි කාරණාව අල්ලගෙන නැවත නිවස බල ආපහු එන ගමන ගැන අවධානය යොමු කරගෙන ඉන්නවනම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති හා සක්මන් භාවනාව කරමි. මේ මොහොතේ සිත කයටගෙන සිටීම සඳහා සිත සමග නිතරම කතා කිරීමට කලක සිට මා පුරුදු වී ඇත. මේ දින දෙක තුන එය වැඩි විය. යටිසිත උඩුසිතට කළ යුතු දේ කියයි. අද සවස සක්මනේදී හිත කයට ගොස් සම්පූර්ණයෙන් එකක් හැටියට ඇවිද්ද අතර වටපිටාව බලද්දී කිසිම දෙයක් ග්‍රහණයට හසු නොවිය. හසු වූයේ හිස් බව පමණි. සිතවිලි ගලා එන උඩුසිත මට නතු වී හෝ යාලු වී ඇත. සවස 6යි කාල භාවනාවට වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යන්න දැනීමත් සමගම සිතවිලි හෝ ඡායාවල් නොයන තරමට හිත ඉඳගෙන ඉන්නා ඉරියව්වට යොමු විය. ඊළඟට උඩුසිත මගෙන් ඈත් වී ගිලිහි යනු දැනුනි. යටිසිත හෝ සිහිය පමණි ඉතුරු වුනේ. ටික වේලාවක් යනතුරු අතීතයේ මා මුහුණ දුන් සමහරක් ප්‍රශ්නවලට උත්තර ලබා දුනි. ඒවා නැනවත්ය. ඊළඟට ඉඳගෙන ඉන්නා ඉරියව්වේ මගේ කකුල් දෙකේ වේදනාවක්ද ඒ දෙස බලා සිටන විට බෙල්ලටද අතටද ආදී වශයෙන් මාරු වන විට ඇතිවීම නැතිවීම අස්තිර බවක් වැටහුණි. ඊළඟට මට දැනුනේ ඉඳගෙන ඉන්නා ඉරියව්වේ ශරීරයේ ආටෝප ඉවත් වී ගිය හැමෙන් වැසුණු සැකිල්ලක් ලෙසය. ඊළඟ මොහොතේ මා ඉදිරියේ කළු ඇඳගත් සද්දන්ත මිනිසෙක් මැරී වැටුණි. ඊළඟට දි รา ගිය ලොකු කොටයක් පතුරු ගලවනවා වගේ කෑලි කෑලි ගැලවි ගියේය. ටික වේලාවකින් මං ඇස්සර බැලුවෙමි. ඉදිරියේ ඇති කිසි දෙයක් දැක්කට දැනුනේ පෙනුනේ හිස් බවය. සිතවිලි පිරුණු උඩ සිතට කරුණු පහදා දෙන්නේ යටි සිතද සිහියද සතියද මා නොදනි. නමුත් අද මට එක දෙයක් වැටහුණි. භාවනා කරන විට සිතවිලි නැතිවන විට ඩිමෙන්ෂියා කියන රෝගය ඇතිවේදෝ බයක් මට තිබුණි. නමුත් කුණු දූවිලි පිරුණු ඒ හිත ඉවත් වී හරිහැටි කරුණු පහදා දෙන හිතමත් වූ විට ඒ සැකය නැති විය. මා ඔබ වහන්සේ ඊයේ සැසිවාරයේදී වයදම්මා සංඛාරාගතාවෙන් උත්තර දුන් ප්‍රශ්නය ඇසූ යෝගියාම බෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවපත්. දෙකට එහෙම කරගෙන කරගෙන යනවනම් අර මුල් මුල් කාලේ ඇති වෙච්ච අත්දැකීම හොඳට තහවුරු වීමක් වෙනවා. ඒක නිසා අපි වග බලා ගන්න ඕනේ නිත්‍ය භාවනා, නිත්‍ය භාවනාව, නිචපතා කරන භාවනාව. ඒක තමයි අපි මේ භාවනාවට කරන උපස්ථානේ. එතකොට තමයි ඔය ලැබෙන ආනිසංස. අන්තිම ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද උදේ භාවනාවේදී මුළු කාලයම වගේ නිශ්චල පිළිමයක්සේ සිටියෙමි. ආනාපානය දැනුනි. අවට ඇති බව දනිමි. ශරීරය ඇති බව දනිමි. නමුත් කිසිම හැඟීමක් දැනීමක් නැති නිවුන ස්වදායක ස්වභාවයකි. පෙරදීමෙන් අහසේ පාවීමක් වතුරේ සිටීමක් හෝ ඉදිරියේ ලොකු අවකාශයක් හෝ නොතිබුණි. මේ ස්වභාවයන් වල වෙනස කුමක්ද? ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔය වෙනස තාම විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය කියන්නේ විනාශ වෙමින් යන ගමනේ අතරමැද. ඒ ඒ වෙලාවේ නතර කළා ඕක විනිශ්චය කරන්න ගත්තොත් ඉදිරියට තියෙන වෙනස්කම් ටික නැති වෙලා යනවා. ඒ නිසා විනිශ්චය අවශ්‍ය නැහැ. ඔය දිගට යන ගමන අනවරතව බාධාවකින් තොරව යන්න අරින්ද මනස රිංගවන්න එපා. ජජ්මන්ටල් මයින්ඩ් එක මෙන විනිශ්චය කරන හිත, මනින හිත ඒක වෙන්නේ එතකොට හිතේ තියෙන අහිංසකකම නැති වෙනවා. ඔලොමලකමක් පතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ඇති. නැවත ඒකට පොහොර දාන්න එපා. අනුග්‍රහ කරන්න එපා. මේ වෙන දේ දිගට වෙන්න දෙන්න අරින්න අතරමඟ නතර වෙලා මේ මොකද වෙන්නේ කියලා කල්පනා කළම බෝධිලිමේක් වෙන්න එපා. පරියංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා කරන්න පටන් අරන් අවුරුද්දක විතර කාලයක් වෙනවා මුල් කාලයේදී භාවනාවට ඉඳගත් පසු කායට දැනුණු ඉරියව් වලින් මම මම මෙතන යන හැඟීමෙන් සතියට හිත යොමු කෙලිමි ටික වේලාවකින් කකුල්වල හිරි ගතිය ඇඟ නලියන ගතිය ඔළුව කසනවා කටුවකින් අනිනවා වගේ දැනුණා. ඒවා ටිකෙන් ටික අඩු වී නැති වී ගියා. නොයෙකුත් රූප දර්ශන පෙනෙන්න ගත්තා. ඒ හැම මොහොතකම මම ඉන්න ඉරියව්වට හිත යොමු කළා. බලාගෙන සිටියදීම ඒවා පෙනී නොපෙනී ගියා. තවත් වෙලාවක ඉන්න ඉරියව්වෙන්ම මට පෙනුනේ ඉන්න ඉරියව්වෙන්ම වේගෙන් ඈතට පාවී ගොස් කඳු මුදුනක නැවතුණා. පහලින් මට පෙනුනේ පතුලක් නැති විශාල පාතාලයක් වැනි දෙයක්. මම වැටෙන්න යනවා වගේ දැනුණා. බයක් හිතුණා. ඉබේටම මගේ ඇස් ඇරුණා. ඇහැ ගැහෙන ගතියක් ඇඟ ගැහෙන ගතියක් දැනුණා. භාවනා කරන විට සිත පිට ගියත් සතියට සිත යොමු කිරීමෙන් නැවතත් යථා තත්වයටපත් වෙනවා. ගැටලුව. වෙනදා පැයක් පමණ භාවනා කළත් දැන් ඒ කළ නොහැකි. එපා වෙන ගතියක් දැනෙනවා. දැන් මට වැඩි වේලාවක් ගත කරන්නේ බනහන්න. ඒත් මම කැමතියි තවදුරටත් මේ ධර්ම අවබෝධ කරගන්න. මට උපදේශල් ලබා දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මම කැමැත්තෙන් කරන්නෙමි. තෙරුවන් සරණයි. විචාරේ පාවීමත් අර වගේම මතුවෙන මානසික තත්ත්වයක් ආයිති ඒකත් ස්ථිරහානියක් කරන්නේ. එපා වෙනවන පොඩ නැගිටලා යන්න. ඉහිල්ලා එළියල එපා වීම වෙනවා ඊපස්සේ ආයෙ අවිල්ල වාඩිලා බලන්න. අර එපා වෙන්නේ ඉතල තිබුණ හිතට බොහෝ ඉක්මනට එන්න පුළුවන්. ඒ නිසා එපා වීම සඳහා උපක්‍රම කරන්න ඕනේ නම් අබාණ්ඩනට සූප්පෝ දෙනවා වගේ දුන්නට කමන්නේ නැහැ. නමුත් ආයෙත් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න එපා වීම යම් ක්‍රමයකින් කඩාගත්තට පස්සේ අර හිතේ තියෙන විවේකයේ හේමම තියෙනවා. ඒ නිසා අපි කවදා හරි මේ එපා වීම කියන අයිස්කුට්ටි හරහා යන්න ඕනේ. එක්කෝ ඉඳගෙනම බලන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඉල්ලනවා ඒ වෙලාවේ අර කරපන් මේක කරපන් කියලා ඒව ටිකක් කරලා දෙන්න යාට. ඒ කියන්නේ ඇඟෙන් ඇව්වොත් දැන් මොකක්ද හරි එපා වෙලද මොකද කරන්න කියලා නැගිටලා එන්නේ කියන්නේ. නැගිටින්න හිතනකොට මේ පවිම යනවා. අන්නේ විදිහට එයත් කරන්නේ මල්ලෙන් ගහන එක අපිත් මල්ලෙන් ගන්නවා. ගහලා ඉවරලා ඒකේ එහා පැත්තේ ජවනිකාවේ එහා පැත්තේ ආයසරයක් බලන්න භාවනාව අර පිටිගිය හිතක් නැවතාවට පස්සේ තියෙන විවේකයේ වගේ උතුන විවේකයක් තියෙනවා. ඒ නිසා එපා වීමත් හරහා යායුත්ත විනිවිද දැකිය යුත්තක් කියලා හිතාගන්න. එහෙම කරනකොට අනිකවට වගේ ලේසි නෑ ඕක. ඕක නිකන් හරි මායාකාරී. නමුත් ක්‍රමවේදේ නම් එකමයි. එපා වීමෙත් එහා කෙලවරක් තියෙනවා. අන්න ඒක දැක ගන්න කියන එකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට ගිය පසු සිතවිලි සමග පරියංකයේ සතියෙන්ම ගත කෙලිමි. ඒකාග්‍රතාවයක් නොලදිමි. නමුත් වෙනදා මෙන් භාවනාවේ අඩුවක් නොසිතිනි. කයේ දවන තවන ගති දැනිනි. මොහොතක් පාසා ආ සිතවිලි ඊයේ ඇසූ බණහා ගලපන්නට විය. ඒ නිසා හිස් බවෙන් මිදුණු බවක් දුටිමි. කීප විටක් හොන්මඩ අයින් කරමින් පෑදිදියට යන්නාසේ හිස් බවට ගියත් වැඩි වශයෙන් පශ්චාත්තාප නොවි සිතවිලි සමග සිටිමි. සිත සිතවිලි දෙන විට මේ සිතේ සැටියයි සිටිමි. ප්‍රශ්නය මෙවැනි අවස්ථාවක සිත සිතවිලි වලින් බැහැර කරගෙන හිස් බවට ගෙන යාමට වීරයේ වැඩි යුතුයද නැත්නම් වෙන දේ දිහා බලාගෙන සිටිය යුතුයද උපදේශක් පතමි ඉතින් ක්‍රම දෙක තුනක්ම තියෙනවා. එකක් තමයි ඒ හිතවිලි එන බවක් කර හේතුවකට උට ඇවිල්ලා යන්න හරින්න පුළුවන්. එහෙම නැත්නම් තමන් පත් කර ගන්නාලද මූල කර්මස්ථානට හිත දාගෙන ඉන්න පුළුවන්. ආ එහෙම නැත්නම් හැම හිතවිලි දෙකක් මැදම සම්පූර්ණයෙන්ම හිත තැනකට යනවා. එතනත් ඒක දිහා බලනින්නත් පුළුවන්. මොකද හිතවිලි කියන එක දන් වෙලක් වගේ චේන් එකක් වගේ ට්‍රේන් එකක් වගේ නෙවෙයි ඉන්නේ. ඒ ඇමිනිලා තියෙන්නේ ඇමිනුනොත් විතරයි අර්ථයක් තියෙන්නේ නැත්නම් එක එක එක කෝච්චි පෙට්ටි කෝච්චි පෙට්ටි වගේ තියෙන්නේ ඒව අතරමැද තියෙන හැමතැනම හිස්තනක් තියෙනවා ඇමිනෙන්නේ ආශාවක් આવොත් විතරයි එතකොට හිතවිලි වලට අන්තර්ගතයක් තියෙනවා ඒව නැත්නම් හිතවිලි එනවා යනවා නිසා හිතවිලි වල හැඩේ බලන්න පුළුවන් නැත්නම් බය නම් සැක නම් මූල කර්මස්ථානට යන්න පුළුවන් නැත්නම් මොනවත් නැතුව ඔය හිතවිලි වලට වේගෙ එහෙම යන්නල් බලන්න පුළුවන් ඉතින් ඒ තුනෙන් කොයි එක තමයි තෝරගන්න කියන එක අර සෙල්ලක්කාරකම තමයි රඳාපවතින්නේ. සමත භාවනා කරන අයට කියනවා මූල කර්මත්තාන් හිත ගන්න අරගෙන හිත තැම්පත් කරගන්න උත්සාහ කරන්නයි කියලා. දෙවෙනි කොටස සතිය පුරුදු කිරීමට පෙර මම ඊතා පශ්චාත්තාප පශ්චාත්තාපයටපත් වී මානසික වේදනා වින්ද කෙනෙක්මි. දැන් මානසික වේදනා ටිකක් අඩුවත් සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න බහුල වන විට ඇද වැටේ. එවිට මා පශ්චාත්වන පශ්චාත්තාප වන බව මට වැටහි. එවිට මේවා සිදුවන්නේ හේතුඵල ධම අනුවයි. මට මේවා වෙනස් කළ නොහැකි සිතමි. මෙවිට හැකි තරම් තනි වී විනාඩි දෙක තුනක් සිතට සිත කයට ගැනීමෙන් මේ වේදනාව 150ක් පමණ ක්ෂණයකින් අඩු කරගත හැකි බව මම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත. මාගත් ඒ උත්සාහය නිවැරදිද? තීව්‍රතාවය අඩුවත් පශ්චාත්තාපයේ තවමත් වන නිසා මෙය අවම කර ගැනීමට උපදෙසක් පතමි. ඊයේ ධර්මදේශනාවේදී මේ සිදුවීම සංසාරයටම සිදුවන්නේ එක්වරයි. ලෙස ඔබ වහන්සේ ප්‍රකාශ කළ දෙෙහි මේ සිදුවීම ලෙස අදහස් කළේ තමන් පශ්චාත්තාප වන බව හඳුනා ගැනීමද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආ කෝකදී ඇත්තටම මේ එක්කෙනෙක් ලිව්වට 100ම ලියන්නේ ඕක තමයි. කියන්නේ අය කෙනෙක්ගේ වෙනසක් නැහැ ඔක්කොම තියෙන ඔච්චර තමයි එකම බණේ තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ මම හිතනවා මේක මගේ විතරයි කියලා නෑ සෝරි කාටත් හොරි තමයි. බණවට ඒකට සෝරි නෑ. ඔක්කොටම හොරිනේ. ඉතින් ඒක එලි කෙරුවට පස්සේ ඒකත් එක සෝරියක් තමයි. කෙසේ නමුත් පශ්චාත්තාපේ තියෙනවනම් පශ්චාත්තාපෙත් මූල කර්මස්ථානේ වගේම තියාගන්න. පශ්චාත්තාපේ වෙනකොට පශ්චාත්තාපේ දැනගන්න. මූල කර්මස්ථානේ වෙනකොට මූල කර්මස්ථානේ දැනගන්න. එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ පශ්චාත්තාපය ආවයි කියලා ගණන් අරගෙන පසු තැවිලි වෙලා ඒක බලන්නේ නැතුව ඒකට මුණ දෙන්නේ නැතුව හිටියොත් පශ්චාත්තාපයේ පුදුම විදියට මුස්පේන්තුවක් ඇති කරනවා. පශ්චාත්තාපේ වුණා දැනගන්නේ කොහොඳයි. එහෙම නැත්නම් රෝගයක් අංගගෙන ඉන්නකොට රෝගේ දැනගන්නේ කොහොඳයි. ඒ නිසා ඒක දැනගන්න නැවත නැවත පශ්චාත්තාපේ ඉන්නරි. එතකොට හරියට මූල කර්මස්ථාන වගේම පශ්චාත්තාපයට සලකන්න මූල කර්මස්ථානේ රූප ධර්මයක්, පශ්චාත්තාපේ නාම ධර්මයක්, පශ්චාත්තාපයේ සතිය පැවැත්වීම වඩා සෙල්ලක්කාරයි, වඩා කුසලතාවයක්. ඒ නිසා දෙකටම එන තාලෙට එන්න ඇරලා වැඩි වෙන්න අරින්න ඒක එක්කෙනුගේ මනසක් නෙවෙයි කතා කරන්නේ. ඕක තමයි මනුස්ස මනසේ හැටි. නමුත් අපි මූණ දෙන එකේ ශක්තිය මෙතන තියෙනවා. කිසිම වෙලාවට මඟ අරින්නේ එන දෙයට මූණ දෙන්න, මූණ දෙන්න දෙන්න දෙන්න ක්‍රමසාවේදී කුසලතාවේ එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ මූලික අරමුණු ආනාපාන සති භාවනාව වාර්තා කරමි. නාස්පුඩු තුලින් හුස්ම ඉහළ පහළ යෑම බලා සිටියෙමි. දකුණු නාස්පුඩුවේ ඊටමත් පැහැදිලිව සැහැල්ලුවට එක රිද්මයකට හුස්ම ඉහළ ඉහළ පහළ යෑම තරමක් වේලා සිදුවීමෙන් අනතුරුව වම් නාස්කුහරයට එය මාරු විය. එහිදී එය පෙරට වඩා ගැඹුරු අන්දමට දැනුනි. මෙයත් ටික වේලාවක් සිදුවීමේදී ක්‍රමයෙන් නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඉහළ පහළ යාම දැනුනි. මේ අතර දකුණු දන හිසේ ධර්මක වේදනාවක් දැනුණත් එයින් හිත ඈත් කර ගැනීමට සමත් වූ යෙමි. මද වේලාවකට පසු හුස්ම ඊටමත් සැහැල්ලු වී ඇති නැති ගානට වැටුණු වැටුණා. මූදේ මද සිනහ රැල්ලක් වැනි දැනුමක්ද ඇතිවිය. පැය අවසානයේ නොහිතාම ඇස් ඇරුණා. ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඔය නිජ කතා කරනකොට ඕක ඔච්චර පැයක් ගන්න ඉස්සෙල්ලා ළඟ ළඟ එන්න පටන් ගන්නවා. ඒකයි අර නේවාසික භාවනාවක තියෙන ලාභේ. එහෙම නැත්නම් මේ පරියන්කේ පරියන්කට ගොඩාක් පරතරේ වැඩි නම් බොහොම බොහොම ওই වගේ පැයක් විතර යනවා. නමුත් නිතිපතා භාවනා කරනකොට විනාඩි 10න් 15න් 20න් සමහරලාට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අර කරපුරුද්ද නිසා මේ නිසා ඉස්සරහදී ඔක තමන් අත්‍යරතර ගන්න පුළුවන්, වශී කර ගන්න පුළුවන්. දිගට කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස නිින්ද යාමට පෙර නිින්දට යාමට පෙර ඇඳේ හාන්සි වී හුස්ම රැල්ල ගැන මෙනෙහි කිරීම මරණ මංචකයේදී සතිය පිහිටුවා ගැනීමට උදව්වක් වේද නොයසේනම් මරණ මංචකයේදී සතිය පිහිටුවා ගැනීමට තමා කරන භාවනාව දිගටම කරගෙන වැඩි දියුණු කළ යුතු වේද ස්වාමින් වහන්ස කරුණාවෙන් මේ ගැන උපදෙසක් දෙනු මැනවි මේ උපදෙස රෝගී තත්ත්වයෙන් පසුවන රෝගියෙකුට උපකාරයක් විය හැකියි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආනෝන්ගේ සීනි කිරන්න නම් ගිහිල්ලා කරන්න බෑ ඔය වැඩේ. අනත් මරණ මංචකේ එන්නේ වැඩියෙන් පුරුදු කරපු එක. ඒ නිසා නිතරම සතියක් හෝ ආනාපානයක් හෝ මොනවාරි පුරුදු කරලා තියෙනවා නම් ආසන්න කර්මයට එකේනවා. ඒක නිසා හිත ඇබ්බැහි වෙලා තියෙන ආචින්න ආචින්න දේ නැවත පුරුදු කරන දේ තමයි ඉස්සරහට එන්නේ. ගහලා අරිනකොට කොටු අරිනකොට ගේට්ටු ළඟ හිටපු වහුපැටි හරි කමන්නේ එළියට තල්ලු වෙනවා. මහේ කා හිටියොත් මහේ කා තල්ලු වෙනවා. ඒ නිසා දොර අරින වෙලාවේ ඉතර ඉන්නේ මොකಾದ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය තර්කයට කියන්නේ නිතර කරන දේ තමයි මරණයේදී ඉස්සරහට එන තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මොනවා හරි හොඳ දෙයකට හිත දාලා තියාගන්න. මේ සතිය හෝ ආනපාන සතිය හෝ ඉරියව්ව හෝ වර්තමාන මොහොත හෝ හරිගක්ෂකන් තියාගෙන හිටියොත් ඒක මරණ මොහොතදී එන්න තියෙන ඊට වැඩි. එහෙම නැතුව වෙන ආයතන තනිකරම හම්බයක් තියෙන්නේ. මේක තමයි අපිට බුද්ධජානනාංශයේ දීලා තියෙන ක්‍රමේ. ගුවන් තරම් දන්න දෙයක හිත පවත්වුවොත් මරණ මොහොතදී එතෙන්ට හිත තියෙන වෙලාව වැඩි. ඒ මම සතුටුමත් වුණාට අපේ අම්මට ඒක වෙයිද කියලා කියන්න බෑ. එහෙම ගනුදෙනුවක් මේ මේ භාවනාවේ නැහැ නිසා අනුන්ගේ සීනි කරනවා කියන එක අනුන්ගේ මේ දේවල් කතා කරනවා කියන එක ඒ සතියේදී හරි අමාරුයි සාධාරණීකරණය කරන්න. mind your own business be mindful. ගරු ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආනාපානයට සතිය පිහිටුවා සිටින විට මුල් අවස්ථාවේදීම කෙටි ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගොස් සියුම්ම දැනේ. ටික වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන මට්ටමකට පැමිණේ. මේ අවස්ථාවේදී යම්කිසි රතු පාට අඳුරු මිශ්‍ර ආලෝකයක් මුහුණ ඉදිරියට පැමිණ මුහුණ වසාගත් බවක් දැනුනි. ඒ ආලෝකයේ එක තැනක කළු තිතක් වැනි ලපයක් පෙනී නොපෙනී ගියේය. ඉන්පසු සැහැල්ලුවක් දැනුණු අතර හුස්ම කෙරෙහි අවධානය යොමු කර අතර එය සියුම් ලෙස පැවතුණු අතර හෘද ස්පන්දනය වේගවත් ලෙස දැනුනි. නැවත ආනාපානයට සිත යොමු කර සිත චලිත වන ගතියෙන් සැහැල්ලු බවට පත් කර ගතිමි. ආනාපානය තුනී වී සියුම් වූ අතර කයට සනීපයක් දැනුනි. මේ අවස්ථාවේදී පාදවල යටිපතුල් ගිනි ගන්නා ලෙසත් වාඩි වී සිටින ගැටෙන තැන්වල තද දැඩි ගතියක් එකවර දැනෙන්නට විය. කලක සිට ආනාපානය කරන එක්මි. මම මේ වන විට පරයන්කය අවසන් වූ බැවින් මාද නැගිට සිටියේය. ගරු ස්වාමින් වහන්සේ මාහට සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් කෞරවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ওই විදියට අර කලබලයක ඉඳලා තැම්පත් වීම අත්දැකනං එක දවසක් හරි අන්න එදා පරියන්කේට ලෑස්ති වෙච්ච හැටි ඒ පරිසර සාධක ටික නැවත නැවත දෙන්න කියනවා. එතකොට අර විදිහට tempat වීමට තියෙන ඉඩ වැඩි. ඒ නිසා තමයි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා මේ tempat වීම සඳහා මොන මොන ආසන්න කරුණු බලපෑවද කියලා බලලා ඒක නැවත නැවත දීමෙන් Tamanට මේක සිටින වාර ගන්න වැඩි කරන්න පුළුවන්. ඒ අනුව අනුග්‍රහකරනද සමාධිස්ත්‍ච්ච නිමිත්තක් ගාහියෝති කියලා මේකට කියනවා. හරි ගිය වෙලාවේ ආදර්ශයෙන් ඉව නැවත නැවත සපයා දීමට වග බලා ගන්න. ගරුතර ස්වාමීන් වහන්ස අවුරුදු 5ක පමණ සිට ආනාපාන සති භාවනාව කරගෙන යමි. පරයන්කේදී ඊට සිත ඊතා ඉක්මනින් සමාධිගත වන බව අත්දැක ඇත. ශරීරය නොදැනී ගොස් ඊතා පැහැදිලි ආලෝකයක් දිස්වේ. මෙය ඊතා පැහැපත් සුදුත් නැති කහත් කහක් වැනිය. ඊයේ ඔබ වහන්සේ බණට විස්තර කර පරිදි හිත වෙනතක ගියත් නැවත පැමිණෙන විට මේ පැහැදිලි ආලෝකය පවතී. මාගේ ප්‍රශ්නය සක්මන් භාවනාව ගැනයි. කාර්යාලයට යන එන විනාඩි 10ක් පමණ වම දකුණ කියමින් ඇවිදීම හැර එය ප්‍රගුණ කර නොමැත. අවුරුද්දක කාලයක් පමණ වරහන් තුන. පසුගිය දවස්වල සක්මන කරන විට වම දකුණ විදිහට දැනගෙන පැය භාගයක් පමණ කාලයක් සක්මන් කෙලිමි. වම දකුණ හොඳින් දැනගතිමි. කකුල වැදෙන වැදෙන පොළව ගැන වැටහීමක් තිබිනි. එහෙත් සිත ඇතුලේ වෙනත් සිතුවිලි යන බවද හොඳාකාරවම දැනගතිමි. උදාහරණයක් විදිහට කාමරවල රැට තියෙන අධික රස්නේ නිසා නිදා ගැනීමට නොහැකි වීම. ගතට දැනෙන තෙහෙට්ටුව වැනි ද වම දකුණ දැනගත්තත් සිත විසිරුණු ගතියක් ඇත. පරයන්කේ මෙන් සිත සමාධිගත වීමක් තවම අත් නොදැක්කෙමි. මෙය තවදුරටත් ඉදිරියට දියුණු කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. මොනවා සක්මණේදී අපි ඇත්තටම හිතේ ඒකලාශයක් බලාපොරොත්තු වෙනට වැඩිය වීර්යය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සක්මණේදී තමන් ඔය කාමරේ උණුසුම් ගතිය හෝ හිතේ තෙහෙට්ටුව තියෙද්දි මට තාම වම් බලන්න පුළුවන් දකුණ බලන්න පුළුවන් කියලා මොන දේෙන් බාධා කෙරුවත් සක්මණ පවත්වන්න පුළුවන්ද කියන කාරණාව තේරුම් ගත්තොත් හරියට සක්මණේ ලැබෙන ආදර්ශය ඉතින්දා වැඩවලටත් ගන්න පුළුවන් මොන ප්‍රශ්න තිබුණත් මොන දේවල් ඔලේ තියෙන නම් මේ කරන වැඩේට හිත දාන්න පුළුවන්. වරින් වර හෝ. ආන්නේ විදිහට ධක්මයේදී මොකද්ද සමාධිය බලාපොරොත්තු වෙන්න එපා. කරන ටික පිටින් බාධක තිබුණත් හිතවිලි වලින් හෝ සද්ද වලින් හෝ වේදනා වලින් මම කොහොමද නැවත නැවත Tamange මූල කර්මස්ථානට හිත ගන්නේ කියන එක තේරුම් ගන්න අනිත් එක කාමරේ රස්නේයි කියලා. තේට්ටුවයි කියලා කල්පනා කරුවයි කියලා තේට්ටුව අඩු වෙන්නේ නැහැ රස්නේ අඩු වෙන්නේ නැහැ ඕනනම් පොඩ්ඩක් වැඩි වෙයි. ඒ නිසා ඒ කල්පනා කරන එකේ තියෙන මෝඩකම පැත්තක දාලා ඒ යස්සේ ආනාපාන හිත දාන්න පුළුවන්කම ගැන සමාදන් වෙලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආදුනිකයෙකු වන අතර මාගේ ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනට සහභාගී වෙමි. භාවනාව ආනාපාන සතිය. මම දැන් මෙතන වශයෙන් ඉරියව්වට හිත යොමා භාවනාව ආරම්භ කළ පසු වම්නාස්පුඩුවේ පහතින් සුලං රැල්ලක් නාසයට ඇතුල්වන පිට ඇතුල්වන පිටවන ආකාරය නිරීක්ෂණයෙන් ආනාපානයට යොමු වීමි. මෙහිදී ආශ්වාසයේ සිසිල් ගතිය, දිගු බව සහ ප්‍රශ්වාසයේ සාපේක්ෂ උණුසුම් ගතිය සහ කෙටි බව වැනි ලක්ෂණ අවබෝධ වන අතර සතිය පිහිටීම බොහෝ දුරට අකණ්ඩව සිදුවේ. පැය භාගයක් පමණ කාලයකදී ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමිකව තුනී වී යන ආකාරය වැටහි. ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාසයේ බොඳ වී ගොස් සිත නිශ්චල වේ. දිගින් දිගටම වම් නාස්පුඩුවට යටින් හිත රඳවාගත් අතර දනිස් වලින් වේදනාවක් මතුවෙනි පෙවුනි. සමහර විටකදී ශරීරයේ අභ්‍යන්තරයෙන් කැළතෙන බඳු ස්වභාවයක් දැනේ. දනිස් වල වේදනාව පිළිබඳව අවධානයෙන් සිටින අතර ක්‍රමයෙන් එහි තීව්‍රතාවය වැඩි වේ. මෙහිදී තීව්‍රතාවයේ වැඩි දකුණු දන හිසේ වේදනාව නිරීක්ෂණය කරමින් සිටින අතර එකවරටම වම් දන හිසේ වේදනාව තීව්‍ර වීම නිසා ඉරියව්ව වෙනස් කිරීමට සිදුවිය. සතිය අකණ්ඩ බවක් පෙනේ. පළවෙනි ප්‍රශ්නය මේ ආකාරයෙන් වේදනාවක් සමගම ඉරියව්ව වෙනස් කිරීම සුදුසුද? භාවනා දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් අවවාද බලාපොරොත්තු වෙමි. දෙවෙනි ප්‍රශ්නය සතියේ පැවැත්ම කෙරෙහි අපි එදිනෙදා ගන්නා ආහාර වර්ගවල බලපෑමක් තිබේද? හැමදේම ආහාර විතරක් නෙමෙයි කම්මජ, චිත්තජ, උතුජ ආහාරද හැමදේම එකිනෙකට බලපෑමක් තියෙනවා. අපිට පේන්නේ ගුරුසු ඍජු බලපෑම්, රීකී බලපෑම් විතරයි. ඒ නිසා තියෙනවා. ඒ නිසා ඉදිරියට යනකොට බලපන්න නැති දෙයක් නැත්තේ නේ. ඉරියව් මාරු කරන එක ගැන කතා කරන්න තියෙන ඉරියව් මාරු කරාට පස්සේ නැවතත් තමන් ඉන්න හිතපු මූල කර්මස්ථානට ගන්න පුළුවන් නම් ඉරියව් මාරු කිරීමෙන් සිදුවෙච්ච හානිය අඩු කරන්න පුළුවන්. ඒතකොට ඉරියව් මාරු කරනවද නැද්ද කියන එක හිතලා යන්න එපා. අවශ්‍ය නම් කරන්න. එහෙම නැත්නම් ඒක නොකර සිටීමෙන් හිතර කරදර ගන්න එපා. නමුත් බලන්න ඉරියව් මාරු කරලා පස්සේ නැවතත් තමන් හිතපු අරමුණට ගත්තා නම් එහෙනම් වෙන්න තියෙන හානිය අඩු කරගන්න පුළුවන් කියන එක තමයි දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමින් වහන්ස මා අවුරුදු 3ක පමණ කාලයක සිට දිනකට පැය භාගයක් පමණ ආනාපාන සතිය පුරුදු කිරීමට වැඩදරන අයෙක්මි. මා සහභාගී වන පළමුවන භාවනා වැඩමුළුව මෙයයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතිය වඩමි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටන විට නාසයෙන් ඇතුල්වන හුස්ම ආශ්වාසයේ ලෙසද නාසයෙන් පිටවන හුස්ම ප්‍රශ්වාසයේ ලෙසද හඳුනා ගතිමි. හුස්ම දෙස මෙලෙසම මෙලෙස දිගටම සතිය පවත්වන විට ක්‍රමක්‍රමයෙන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය තුනී වී යයි. තව ටික වේලාවකින් එය සම්පූර්ණයෙන්ම නොදැනී යයි. මේ අවස්ථාවේදී ශරීරයේ යම්කිසි උද්දීපනයක්ද ඇති වී තිබූ බව නිරීක්ෂණය කළෙමි. ඊතා සියුම් සුදු ආලෝකයක් මුහුණ ඉදිරිපිට ඇති බවක් දුටුවෙමි. මාගේ ප්‍රශ්නය නම් මේ තත් මාගේ ප්‍රශ්නය නම් මේ ඇති වූ తত্ত্বය සමාධියද නැත්නම් සමාධියට පෙර తত্ত্বයක්ද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි මේ අවස්ථාවේදී සිතුවිලි සිතට ගලා ඒම නැවතී ඇත නමුත් සිතින් යම් දෙයක් අවශ්‍ය නම් අරමුණු කිරීමට හැකි බවද දැනගතිමි ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඉතින් භාවනාවේදී භවනා ප්‍රශ්නට උත්තර ලැබෙනකොට හිත ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේක සමතෙද මේක විපස්සනාද මේක ඉදිරියට යන්නේ මේක පස්සට යන්නේ කියලා. ඉතින් මේ කියන්නේ පස්වෙනි නීවරණයට පොහොර දානවා කියන්නේ. විචිකිච්ඡාවට පොහොර දානවා. එමෙ නැත්තම් තමන් අර මෙතෙක් ආපු ගමන පිළිබඳව සද්ධාව නැහැ. ඒ නිසා මේ එකක්වත් මේ කොයි එකට පොහොර දැම්මත් වෙන්නේ ගමන බාධා වෙනවා. ඒ සමත වෙච්චාමකෝ විපස්සනා වෙච්චාමකෝ මොකක් උනන් නිකන් හම්බෙන හරකගේ අම්බලන්න ඕන ගමන් නැහැ නේ. ඕක යහ කරන එකයි තියෙන්නේ. නමුත් ඒක කරන්න බැරි වෙන්නේ මොකද? හිත ස්මාර්ට් වෙන්න හදනවා. එයා මේක කොහොම හරි සහතිකයක් දීලා සීල් එක ගහලා ගණන් ගන්න හදනවා. අන්නේ විකාර ගතිය එහෙම නැත්නම් මේ දෙන ගොඩ පෙරක දෝරුකම තේරුම් ගන්න එහෙම නැත්නම් සිංහලෙන් කියන්න තියෙන හැම භාවනා උත්තරයක්ම මේ කල්පනා ඥානයේ ප්‍රශ්නයක්. භාවනා ලැබෙන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා ප්‍රශ්නේ ලියලා කමඨාන් වාතාව ලියලා බලන්න. මේක මේ ප්‍රශ්නයක්ද මේ ඇත්තටම වෙලා තියෙන උත්තරයක්ද කියලා. එතකොට තේරෙයි කෝකටද අනුග්‍රහ කරන්න ඕන කියලා. ප්‍රශ්නට අනුග්‍රහ කෙරුවොත් විචිකිච්ඡාවයි ශ්‍රද්ධාව නැතිකමයි කියලා තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මගේ ඔබ්ජෙක්ට් එක හුස්ම රැල්ලයි. පසුගිය දවස් තුනේම කොන්දේ සහ කකුලේ අමාරු ඉවසා ගන්න බැරි තරමට දැනිනි. පසුගිය දවස්වල ආලෝක හා එක එක සංඥා පෙනුනි. මට දැනුණු ආකාරයට අද තමයි මම නියම ලෙස හුස්ම රැල්ල දැක්කේ. මුලින් දිග රැල්ලද, පසුව කෙටි රැල්ලද, එය ඊතා වේගෙන් ඇතිවන නැතිවන සැටි දුටුවෙමි. ඉන්පසුව හුස්ම නැති බව දැනුනි. නමුත් ඒ අතරතුරම හුස්ම රැල්ල දැක ගැනීමටද හැකි විය. නාසයේ තද පීඩන ගතියක් බොහෝ වේලාවට දැනිනි. හරිම සතුටක් දැනුනි. කොන්දේ වේදනාව නිසා මාගේ හිත කීවා කොන්ද පුළුවන් තරම් කෙලින් කරගෙන සිටින්න කියා. මම එසේ සිටීමෙන් පසුවයි මේ ලෙස හුස්ම රැල්ල දැක ගැනීමට හැකි වුණේ. කොන්දේ වේදනාව මට උදව් කළා කියලයි හිතෙන්නේ. ඔබ වහන්සේගේ ඊයේ බණ සහ කමඨහන් බොහෝ සෙයින් උදව් වූවායයි සිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් යන්නේ පරිච්ඡේදයක ඉවරනකයි යන්න බෑ. තව බණ ටිකක් අහනකොට තව සුද්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. පාද නමස්කාර කරමි. ඔබ වහන්සේගේ පෙර දේශනාවක සඳහන් කළා කෙලෙස් අවස්ථා තුනක් වශයෙන් වීතික්කම පරිඋත්ථාන සහ අනුසේ වශයෙන්. මගේ ප්‍රශ්නය. අනුශය කෙලෙස් ගිමන් කළ වරහන් තුල නැති කළ හැකිද? නැත්නම් අනුසේ කෙලෙස් අවස්ථා නැත්නම් එය අනුසය කෙලෙස් අවස්ථාවක් බව දැනගෙන මගේ නොකර ගැනීමද කළ යුත්තේ. කරුණාවෙන් පහදා දෙනමෙන් දෙපා නමද ආයාචනා කරමි. ඔබ වහන්සේට අමා නිවනින් තව තවත් සැනමේ. සැනසේවා. තෙරුවන් සරණ. ඔව් මේ කායගත සතිය වඩන්ඩ මේ කරගෙන යන සතිය වැඩිම කරන්න. එතකොට ඔය ප්‍රශ්නට උත්තරේ ඇතුළෙන් මෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔය ප්‍රශ්න අහන හැම වෙලාවෙම සතිය නැහැ කියලා මතක තියාගන්න. ප්‍රශ්න අහන්න හදන මේ හිත කලඹන හැම වෙලාවෙම සතිය නැහැ. ඒ වෙනුවට අහිංසක සතිය තියාගන්න ඍජු සතිය Taman ඉන්න ඉරියව්වට ඒතර ප්‍රශ්න එහෙම අඩු වෙයි සතිය වැඩි වෙයි එතකොට ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ නිකම්ම හම්බ වෙනවා මේ ප්‍රශ්න අහලා පිරිසුදු කරනට වැඩිය අර හම්බ වෙන එක ඍජු අත්දැකීම ඒ නිසා මේ අපි කරගෙන යන වැඩේ කරගෙන යන් එතකොට ප්‍රශ්න විසඳේ ඉස්සරහට තෙරුවන් සන්නයි ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. මෙය මාගේ පළමු වන නේවාසික භාවනා අත්දැකීමයි. මාගේ පළමු කර්මස්ථානය මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. වැඩමුළුවේ පළමු දින ආශ්වාස හා ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීමේදී ගැටලු මතුවත් දෙවන දින සිට මට ඉබේ සිදුවන ආශ්වාස හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමට පුළුවන් විය. මා කරන්නේ ඔබ වහන්සේ කියා දුන් පරිදි මා දැන් මෙතනයි සිතා ඉන්නා ඉරියව්වට සිත යොදා සිත සංසුන් වූ පසු පපු කුහරයේ ඉහළ හා පහළ යෑම ඊතා සූක්ෂමව නිරීක්ෂණය කර සංස්කරණය නොකල ආශ්වාසය හා ප්‍රශ්වාසයේ වරහන් තුල ෆ්‍රීකවෙන්සි කාල පරාසය හඳුනා ගැනීමයි. ඉන්පසු නාස්කුහරය දෙසට සිතගෙන ගොස් නාස්කුහරය තුලින් ඉහළ පහළ යන වායු ධාරාව හඳුනා ගතිමි. මුලින් හඳුනා ගැනීම අපහසුවද මාහට පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරනවාට වඩා ආශ්වාස ප්‍රශ්වාසය වඩා චමත්කාර බව හැඟේ. දිනකට මෙතරම් වායු ලීටර ප්‍රමාණයක් නාස්කුහරය තුලින් ඉහළ පහළ යන බව දැනි මා පුදුම වුනි. මට තිබුණු ලොකුම බාධාව ශබ්දය හා පරිසරයේ වෙනස් වීම නිසා කර්මස්ථානයේට සිහිය පිහිටුවා ගැනීමේ අපහසුවයි. ඔබ වහන්සේ පෙර දින මාගේ කමඨහන් වාර්තාවේ නැගූ ප්‍රශ්නයට මට අවශ්‍යම පිළිතුර ලබා දුනි. ඊයේ ධර්ම දේශනාවෙන්ද ඔබ වහන්සේ මට අවශ්‍ය සියලුම කරුණු ලබා දුනි. ඔබ වහන්සේට මහත් පිං. මට මම ශබ්දයන්ට වෛර කළ බව හා කර්මස්ථානයේ බිඳුණු පසු පශ්චාත්තාප වුණු බව තේරුම් ගතිමි. අද දින පරයන්කේදී සුළු ශබ්ද කෙසේ වෙතත් ඉහලින් ගිය හෙලිකොප්ටරයක්වත් මට ප්‍රශ්නයක් නොවුනි. අද දින මට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ආශ්වාසය හා ප්‍රශ්වාසය දීර්ඝ වේලාවක් නිරීක්ෂණය කරන විට සිත සංසුන් වේ. වෙනත් අරමුණු වලට සිත ගියද දැන් ඒවට වෛර නොකරන නිසා සිතනවා සිතනවා හෝ අදාළ නැණේ යයි පවසා ගිජුලිහිනියා ගිල ගැන්මට පෙර පස් කැටය වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසයට රිංගා ගැනීමට පුළුවන්. දීර්ඝ වේලාවක් ගිය පසු මගේ S2 වේගයෙන් තද වෙන්නට පටන් ගනී. මේ සිතාමතා කරන්නක් නෙමේ. ටික් ටික් ගන්නක් මෙන් ශබ්ද එන තරමට S2 තද වේ. මෙතරම් කොතරම් කෙලින් ඉන්න උත්සාහ කළද ඔළුව පහලට නැමේ. බෙල්ලට තද වේදනාවක් දැනේ. ඊතා තද කළුවර ගුහාවකට ඇද වැටෙන්නාක් මෙන් දැනේ. දෑස් හැර කර්මස්ථානයේට යලිසිත තැබූ විට මෙම නැවත සිදුවේ. මෙය මාගේ ඉරියව්වේ වරදක් හෝ වෙන කිසියම් වරදක් දැයි මට කරුණාවෙන් පැහැදිලි කර දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. ඔය කියන ආනාපානෙදි කියම නැති උනත් ඒන ශරීරයේ ඕනෙම sannivedana කරදරකාරී නම් තමයි වේදනාකාරී තමයි නමුත් ඒක සතිය තියෙන බවට ලකුණක් කරගත්තොත් තමයි තේරෙන්න පටන් අරගනි කායත හිත ආවොත් කලාතුරකින් තමයි සතියක් සතුටක් ඇති මේ ඒ කායේ ඒ තරම්ම කරදරකාරී එකක් ඒ නිසායි අපි භවනා නොකරන වෙලාව හැම වෙලාවෙම පිට හිත තියාගෙන ඇඟට හිත ගන්න කැමති නැහැ ගත්තොත් මේ තියෙන නුරුස්නා ගතිය එනවා. නුරුස්නා ගතිය සතියේ තියෙන බාඩ පළවෙනිම ලකුණ. නිසා නුරුස්නා ගතියට ප්‍රමෝදයක් ඇති කරගන්න උත්සාහ කරපේ කරා නිවන් දකින්න. එහෙම නැත්නම් පළවෙනි ආර්ය සත්‍ය පිළිගන්න ලෑස්ති. ඉතින් පළවෙනි ආර්ය සත්‍යයේ නුරුස්නා ගතිය දුක් කරදරේ අයින් කරලා නිවන් දකින්න හදනවා කියලා කියනවනම් උගුරට හොරා බේත් බලන්න හදනවා. ඒ නිසා මේක ඉවසන්න පුළුවන් නම් මේක සතියේ තියෙන බාට ලකුණක් කරගෙන ඉදිරියට යන්න. ඒකට ආනාපානේ වගේම ඕකටත් හුරු ගතියක් එන්න පටන් ගන්නවා. ගාතර ස්වාමින් වහන්සේ මම වසර කිහිපයක සිට භාවනාව පුහුණු කරමි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරයන්කයට හිඳගෙන විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල තුනී වී යයි. එහි ආකාර විස්තර බැලීමක් නැත. පළමුව ආශ්වාසය ගෙවී යන අතර ඉන්පසු ආශ්වා පළමුව ප්‍රශ්වාසයේ ගෙවි යන අතර ඉන්පසු ආශ්වාසයේද ක්‍රමෙන් ගෙවි යයි. ඉන්පසු නිශ්චල හිස් තැනකට සිත එළඹේ. ඒ බොහෝ වේලා නොපවතී. විවිධ චිත්ත රූප, ශරීරයේ නොඑක් දැනීම්, හරයක් නොමැති විකාර සිතුවිලි, යන්තමින් දැනෙන ආශ්වාස ප්‍රශ්වාස ආදිය ආදිය සහිත විකාරයකට සිත එළඹේ. සමහර විට සිත නැවත නිශ්චලතාවයට දෙයයි. සමහර විට හිස පහතට කඩා වැටේ. හරියට වැලි වලින් සෑදූ ප්‍රතිමාවක් උඩ සිට සෙමින් කුඩු වී යන්නක් මෙන් නැවතත් හිස කෙලින් කරගෙන භාවනා කරමි. ඊයේ දින පරයන්කේ අවසාන මිනිත්තු කීපෙදී ශරීරයේ දියව යන්නක් මෙන් වැටහුණි. මේ පරයන්ක දෙකේදීම එකම ආකාරයට වැටහුණි. සුදුසු උපදේශක් ඇතොත් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ නිර්වාණ අවබෝධයම වේවා. මේ වැලි වශයෙන් විචරී යනවා හෝ දිවි යනවා කියන ජවනිකාවේ අවසානීය දකින්න කම්ම ඉන්න පුළුවන් වුණොත් ඔයිට වැඩි ලොකු වෙනසක් ඇති වෙනවා. පටන් ගන්නකොට නැගිටපු බව, පටන් ගන්නකොට ජවනිකාව නතර වෙච්ච බව පේන්න තියෙන්නේ. අදිෂ්ඨාන කරගෙන යන්නේ පටන් ගන්න ජවනිකාව ඉවරයක් වෙන කම්ම කරගෙන යන්න අනුග්‍රහ කරන්ට ලැබේවා කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගර්ධන ස්වාමීන් වහන්සේ සක්මන ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අවුරුදු 1කමාරක් පමණ සතිය වඩමි. සක්මන හරි විසිතුරුය. පියවර හතරක් අනුගමනය කරමි. ආරම්භයේ වම දකුණ ලෙස විනාඩි 5ක් 10ක් පමණත් පාදයේ පාදයේ ඔසවනවා තබනවා ලෙසත් පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසත් අවසානයේට පාද ඔහේ පියවර තමන්නට ඉඩ තබා ඒ දෙස බලා හිඳීම කරමි. මේ පියවර අතරතුරේ ඉහත පියවර මුල් තුනට වරින් වර අවශ්‍ය විට මාරු වේ. හතරවන පියවරේදී මුළු පාදයේම දැනේ. ඇවිදීම හෝ මම කියා දෙකක් නැත. සක්මන මම වෙමි. සක්මනේ මම උපදින ආකාරය මම නැති වෙන ආකාරය දකිමි. මම 100%ක් සමපාත වී ඇති බවක් හැඟේ. මෙම පන්නරය සාමාන්‍ය ජීවිතයටත් එක් වී ඇත. කරන ක්‍රියාව හා එකවරම සමපාත වී ඔහේ කරයි. සතියක් පිහිටුවීමට උවමනා නැත. ඒ ක්‍රියාව මම වන නිසා මම සතුටු වෙමි. පිරිසිදු කිරීමට යමක් ඇතොත් උපදෙස් ලබා දෙත්වා. තෙරුවන් සරණයි. අර එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට එක ඉරියව්වේ මේ විදිහට සත්‍ය පවත්තලා ඉරියාපත සංදිස්ථානයේ මේක කැඩෙන්නේ නැහැ කියන එක නඩත්තු කරන්න ඕන කියන එක තේරුම් ගත්තට පස්සේ Tamanට දවස පුරාම සත්‍යමත් වීමේ අභ්‍යාසයක් අභියෝගයක් ගන්න පුළුවන් නිසා ඉරියාපත සංදිත් සක්මණ ඉඳලා වෙන ඉරවට යන තැන පරියන්ක ඉඳලා සක්මණට යන තැන ආදී ඉරියාපත සංදිය මේ ජල්ම ප්‍රවාහය දිගට දැක් ගන්න උත්සාහ කරන්න එතකොට ලොකු දිග ගමනක් යනවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මේ මාගේ තෙවන භාවනා වැඩසටහනයි පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීම මාගේ පල්මුණ භාවනා වැඩසටහනේදී මාහට එක් කිරියව්වකින් විනාඩි 10ක් 15ක් පමණ බිම වාඩි වී සිටියේ ඊටමත් අපහසුවෙනි වේදනාව ඊතා ඉක්මනින් පැමිණියේ නමුත් දැන් වේදනාව පැමිණියත් මාහට උපරිම පැයකමාරක් කකුල පරයන්ක ලීලාවෙන් තබාගෙන සිටිය හැක මේ ගැන මම ඊතා සතුටු වෙමි මුලදී මා ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතර අලු දෙස රළු ලෙස නිරීක්ෂණය කරන අතර ප්‍රශ්වාසයේ ඊතර අලු ලෙස නිරීක්ෂණය කරන අතර කාලයක් වරහන් තුල තියෙනවා 5 minutes සමග ඒ ඊතා සියුම් වී නැති වී යයි ඊට පසු මා පරයන්කේ වාඩි වී ඔහේ බලාගෙන සිටිමි සමහර වේලාවට වේදනා කකුලෙන් දැනුණත් මට ඉවසා සිටිය හැකිය නමුත් මේ අවස්ථාවේදී මගේ අවධානය ආශ්වාස ප්‍රශ්වාසය හෝ ඔහේ බලාගෙන සිටින අවස්ථාවෙන් ගිලිහී යයි. මා රූපය වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසය දෙස මෙනෙහි කිරීම කායානුපස්සනාව ලෙස ඔබ වහන්සේගෙන් ඉගෙන ගතිමි. කකුලේ වේදනාව ආපසු මම කායානුපස්සනාවට වේදනානුපස්සනාවට හැරිවිය හැකි බව ආසා ඇත්تمي. කායානුපස්සනාව වේදනානුපස්සනාවට හැරිවිය හැකි බව ආසා ඇත්تمي. මා ඊටමත් අඩු ශ්‍රුතමය දැනුමක් ඇති යෝගියෙක්මි. වේදනානුපස්සනාව මේ අවස්ථාවේදී කරන්නේ කෙසේදයි කරුණාවෙන් කියා දෙනු මැනවි. වේදනානුපස්සනාවට භාවනාව මගදී හැරවීමට මාගේ ඇති එකම අවස්ථාව නිසා මානසිකාර්ය ආශ්වාස ප්‍රශ්වාසයෙන් ගිලිහි යාමයි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. ඔන්න වචන වගේ පැටලවගෙන තියෙන්නේ දෙකේම තියෙන පස්සනාව බලන එක. මොකද්ද ප්‍රකට ඒක දිහා බලන්න. කය දිහා බලුවා කයන පස්සනාව. වේදනා දිහා බලුවත් වේදනාන පස්සනාව තියෙනවා. උන් එහාට වෙන බරපතල සමීකරණයක් ඕක ඇත්තේ නැහැ. ඒ නිසා සුත්තමේ ඥානෙ නැතිකම ප්‍රශ්නයක් නැහැ. භාවනාවෙන් කියයි මොකද්ද ප්‍රකට කියලා. මේ ප්‍රකට දෙයට අවධානය යොමු කරගෙන ඉන්න යථාපාකටං විපස්සනාබි නිවේසෝ මොකද්ද ප්‍රකට? ඉන් එපිට වෙන කවුරුහට කියලා දෙන්න දෙයක් හෝ වෙන සමීකරණයක් නැත්නම් ඔය යන විදිහටම කරන්ඩ ඔය සැකේ ඔය ප්‍රශ්න ඇහිම නැත්නම් ඒ ප්‍රශ්න ගොනු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. භවනා යොමු ගොනු ඇති කළ දෙයි කියලා කියන්න පුළුවන්. භාවනාව පිළිබඳ අවසාන ප්‍රශ්නය. පසු ටිකක් දෙන්න. මම අද්ද අද්ද කියවනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය ආනාපානයේ ගෙවි නිශ්චල අවකාශය හොඳින් දැනගත් පසු පැමිණෙන සංඥා මට්ටමේ වේදනාව පිළිබඳවයි. මෙම වේදනාවන් ශාරීරික නුපුරුදු භාවයත් නිසා වරහන් තුල කීප දිනක් එක දිගටම භාවනා කරේ ගියවර රිට්‍රීට් එකෙන් පසුවයි. හටගත්තේ ඒවා පැමිණෙන ස්ථානයන් බොඳ වී ස්ථානයන් බොඳ වීමෙන් දැනේ. නිශ්චලතාවයකට ගොස් විනාඩි 10කදී පමණ පැමිණෙන මෙම දැනීම් ඉතා ප්‍රබලය. එක පරයන්කයකදී ඒවා මගහැර හිස් අවකාශයට සතිය යොමු කරද කීප වරක් අසාර්ථක විය. වේදනා ජයගෙන ඉරියව් මාරු කිරීමට සිදු විය. ඊළඟ පරයන්කේදී තවදුරටත් හිස්තැනේ සතිය පිහිටුවීම නවතා වේදනාවට කිට්ටු වී සාදර වීමට බැලුවෙමි. එවිට එම වේදනාව නිවි ගියක් මෙන් දැනුණු අතර තව තැනකින් මතුවිය. මෙසේ මුළු කාලය තුලම වේදනා සමග කිට්ටු වෙමින් ගත කළ නමුත් අවසන එය යට කරගෙන ගොස් ඉරියව් මාරු කිරීමට සිදුවිය. විනාඩි 40 වරහන් තුල තියෙනවා විනාඩි 40කින් පමණ පසුව. තුන්වෙනි පරියන්කේදී වේදනා සමනයක් ගැන නොසිතා ඒ එසේම බාර ගැනීමට තීරණය කෙලිමි. මෛත්‍රියෙන් වේදනාවට කිට්ටු වුණත් එසේ කරන්නේ එය නැති කර ගැනීමේ අදහසින් බව වැටහුණු නිසා වෙනි. තෙවන වෑයම සහ ක්‍රමෙන් මේ සාර්ථකත්වයක් අතර සමස්තයක් වශයෙන් වේදනාව උහුලාගත හැකි ආකාරයට අඩු වී ප්‍රීති ප්‍රමෝද හැඟීම් ඇතිවිය. නමුත් භාවනාව නවත්තන්නට ප්‍රබල නමුත් භාවනාව නවත්තන්නට ප්‍රබල සිතුවිලි ගලා එන්නට විය. ඒවා සතිමත්ව බැලීමට වෑයම් කරත් අසාර්ථක වී භාවනාව නැවැත්විය. මාගේ ප්‍රශ්නය නම් මෙය දින කීපයකින් සමනය වේයයි සිතා වරහන් තුල එක දිගට පුරුදු වූ පසු මූලික කර්මස්ථානයේ වන ස්තනට අවධානය දීමද නැත්නම් වේදනාව විපස්සනා කමඨහනක් ලෙසගෙන තවදුරටත් ඒ විශ්ලේෂණය කළ යුතු බවද ආනාපානය සහ හිස්තන වසරක පමණ කාලයක් පුරුදු කළ නිසා මෙය වෙනත් වටිනා අවස්ථාවක් ලෙසද හැඟේ වේදනාව පිළිබඳ බයක් කනස්සල්ලක් ඇතිවන්නේ නැත එය විපස්සනා අවස්ථාවක් ලෙස අල්ලා ගැනීමට සිටේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා එච්චර පිසිදු නෑ මේ යොමු කරලා දෙන තැන නමුත් දල වශයෙන් කියන්න පුළුවන් වේදනාව කොහොමටත් එනවා වේදනාව වෙන්න තියෙන කරදර එන්නේ එන්නේ එන්නේ ටිකක් පස්සට යනවනම් භාවනා ජීවනයක් පෙන්වන්න පුළුවන් මෙතන වේදනා කිව්වට දෝමනස වේදනයි කියලා කියලා තියෙන්නේ හිතේ වේදනාවක් තියෙන්නේ කයේ තැනක තියෙන වේදනාවක් නෙවෙයි ඉතින් ඒක Tamanට තේරෙනවා අද විනාඩි 35 වෙනවා හෙට 45 වෙනවා ඊට පස්සේ 55 වෙනවා කියලා පස්සෙන් පස්සට යනවා ඉතින් ඒක තමයි භාවනා ජීවන වශයෙන් ගන්න තියෙන්නේ එලා හිතන බලනවාද ආනපානෙ බලනවාද වේදනාව බලනවාද කියලා කොයි එකත් ආර්ය පරිශ්‍රණ වශයෙන් සමානයි. ඔක්කොම කරලා බලන්න මොනවාගේ රුවක්වත් ඒ භාවනාව දිගට යනවා. ඒ යන ගමනේදී වේදනාවට තියෙන බය අඩු වෙලා විශ්වාසය වැඩිවීම අනුව වේදනාවෙන් උග්‍ර කරදරේ එන එක පස්සේ පතර යන ගතියක් විතරයි පේන්නේ. ඉතින් ඒක ජයග්‍රහණයක් කරගෙන ඉදිරියට යන එක තමයි කරන්නේ. මීට අමතරව කියවෙච්ච නැති ප්‍රශ්නයක් තිබුණා ඒ ලියපු කෙනා අමරනාත් මහත්මයා හම්බ වෙන්න. ඊළඟට මේ දේශනාව පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්ස එක් අවස්ථාවක ඔබ වහන්සේ දේශනා කළ දෙයක් මට පැහැදිලි නොවුණු බැවින් එය පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. යම්කිසි අවස්ථාවක සිදුවන සිදුවනුයේ අකුශලයේ ගෙවීමත් අකුසලයේ ඇති නොවීමත්ය. කුසලයේ වැඩිවීමට නම් තව දෙයක් කළ යුතු බව ඔබ වහන්සේ පැවසුවා. මේවා දෙවිධයක භාවනා ක්‍රම බවයි ඒ මොහොතේ වැටහුණේ. නමුත් ඒ කී දේ පැහැදිලි නොවුණු බැවින් ඒ පහදා දෙනමෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය මේකත් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය විතර කරන්නේ නූපන්න කුසල් නොයිපද වීම උපන්න කුසල් නැති කර දැමීම ඊට පස්සේ නෝපන් කුසල් ඉපද වීම ඊටසේ උපන් කුසල් වර්ධනය කිරීම. එතකොට මේ නෝපන් කුසල් ඉපද වීම කරන්නේ මොකද්ද කියන එක වගේ තමයි ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ මේ තුන්වෙනි සතර සතර සම්‍යක් ප්‍රදාන වේ තුන්වෙනි එක. ඒක ඇත්තටම මේ අටුවාවේ සඳහන් කරනවා අටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේ කියලා. කුසල් අකුසල් ඇති කරන්නේත් නැහැ ඇතිවෙච්ච අකුසල් නැති කරන්නත් දන්නවනම් අපි කියනවා ප්‍රතිපක්ෂ ධර්ම අයින් උනායි කියලා. දැන් නීවරණ අයින් උනායි ඒකට ධර්ම ගැඹුරක් පේන්න පටන් ගන්නවා. තමයි මෙතෙක් හිතපු නැති ක්‍රමයට වැටෙන්න පටන් අර ගන්නවා. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්තිය අයින් වෙනවයි කියලා. මෙතෙක් තිබුණු බහුමත, බමුණු මත, මායාවල් වංචනික ධර්ම තේරෙන පටන් ගන්නවා. එතකොට තමයි තේරෙනවා ඉස්සර කල් අපි මේ පින් කරනවායි කියලා කුසල් කරනවායි කියලා කරලා තියෙන්නෙම මේ මාන්න වැඩිවීමක් වගේ එකක් තණ්හා වැඩිවීමක් කියන එක නොකර සිටීමට මේ උතුම් කුසලතාවයක් එන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ නැති වුණොත් ඒ තුන්වෙනි සම්ප්‍රදාන වීර්ය තේරෙන්නේ නැති එක නැතිනම් මොන හරි කරන අය අහිංසකව තමයි කරන්නේ. කරන්න කරන්න කරන්න තණ්හා මාන දිටි වඩනවා. ඒ තණ්හා මාන දිටි වැඩිම ජයග්‍රහණයක් කියලා හිතා ගන්න. නූපන් කුසල් ඉපදවීමේ ශක්තිය එනකොට තේරෙන පටන් අර ගන්නවා. කෝ වඩන්න ලේසි යෝග ගෙවන්න ගිය දවස් තමයි අමාරු. ඒක නිසා ඒ ධර්මතාවයේ තේරෙන පටන් අර ගන්නවා මේ තුල තියෙන ෂටගතිය. මේ තුල තියෙන මායාවී ගතිය. පංචනික ගතිය Tamandම තේරෙන පටන් ගන්නවා. ඒක තේරෙන්න අර නීවරණ නැති හිත අකුසල් නැති හිත දුවට පුරුදු වෙන්න ආරින්න ඕන. එතකොට ඉබේම මේ න්‍යාය ධර්ම කියන්නේ මොකද්ද? ආර්ය විනයේ තියෙන කටයුතු මොනවද කියලා තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හම්බ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කරන්න තියෙන්නේ නීවරණ අයින් කරන එක තමයි. ප්‍රතිපක්ෂ ධර්ම අයින් කරලා එහෙම තියෙන්න අරින්න ඕනේ. හරියට ලංකාව වගේ රටක තිබුණු මේ යුද්ධ වාතාවරණය අයින් කරලා තියෙනකොට ආර්ථික සංවර්ධනයක් වෙනවා. යුද්ධේ තියදී කොහොමඩක්වත් කරන්න බෑ. යුද්ධෙන් කරන්නේත් ඒකයි. ඒ නිසා යුද්ධ නැති වුණාට පස්සේ ආර්ථික සංවර්ධනය සිද්ධ වෙනවා. ඒකට ආර්ථික විශ්ලේෂණ මේ සමීකරණ තියෙනවා. නමුත් යුද්ධ තියෙන වෙලාවේ ආර්ථික සමීකරණ වලින් වැඩන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අර නීවරණ ධර්ම අයින් කරලා ප්‍රතිපක්ෂ ධර්ම අයින් කරලා හිතට නිසින්ින්ද ඉන්න දෙනකොට විශේෂයෙන්ම තමන්ගේ තියෙන ෂටමායාවී ගති වංචනික ගති තේරෙන්න පටන් ගත්තා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒත් එක්කල් නම් ඒක ඇත්තට වහබොණ්ඩ කාරණාවක්. දැන් ඒක සතුටක් වෙන්න පටන් ගන්නවා. ඒකට ඉතින් කියත හැකි නෝපන්න කුසල් නොපදවීම කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස හුස්ම රැල්ල දිහා බලාගෙන ඉද්දී අපි අත්දකිනවා හුස්ම තිබුණත් හුස්ම නොපෙනී යන වග. ඊයේ ප්‍රශ්න සාකච්ඡාවේදී කිව්වා ඒ විදිහට ලෝකයේ දෙසම බලන්න කියලා. එතකොට අපි බාහිර ලෝකයේ තිබෙන දේ ස්ථීරව දකින්නේ නොපෙනී නොයන්නේ ඒ දෙස අපි බලා නොසිටන නිසා නොසිටින නිසාද. බාහිර ලෝකයේ දකින දේ බොඳ වෙන්නේ මෙහි මුල් පියවරක් ලෙසද. භාවනාවේදී හුස්ම රැල්ල නොදැනීම මොහොතකට හෝ මමත්වේ නැතිවීමක්ද භාවනා නොකරන විටදී මමත්වේ නොදකින්නේ කොයි විදිහටද පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඒකට කියන්න තියෙන්නේ මේ හුස්ම රැල්ල නොදැනී යනවායි කියලා මම හිතන්නේ මේ ලියපු වාර්තා වලින් 50ක් 60ක විතර ලියලා තිබුණා හුස්ම රැල්ල නොදැනී ගියාට හුස්ම රැල්ල නැති වෙලා කියන මැරෙන්න එපායි එහෙනම් මේ තාලාවෙන් 60ක් විතර මැරලා තියෙනවා මැරෙන්නේ නැහැ. ඒසයි ඒක දිහා බලාන ඉන්නකොට තමයි පේන්නේ මේ කෝලම කෝලම් කරන වෙලාවකත් තියෙනවා කෝලම් නොකරන වෙලාවත් තියෙනවා භූත අවස්ථාව සහ අද්භූත අවස්ථාව කියලා. මේ ලෝකේ තියෙන දේවල් මනාපන ඒ දෙයට හිත දාපුවම ඒකෙන් රඟපාන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න මනාව දෙයක් තෝරනකොට අමනාප කෝටියක් අමතක වෙලා තියෙන ඒකේදී අපිට නොපෙනියන. අපි මේ ලෝකය කියලා බලන්නේ අපිට බලන්න මනාප කොටස තමයි. ඒ මනාප කොටසෙන් විතරයි දුකේ. තණ්හායි ජායති සෝක. ලෝකය කියන්නේ අපි මේ පේන ටික විතරක් නෙවෙයි. ඉතින් ඒක නිසා මතක තියෙන යමක් දැස බලනවායි කියලා කියන්නේ ලෝකයේ ඉතුරු 99ක් ප්‍රදේශයේ නොබලන් නොදකින් කියන එක තමයි. ඒ වෙනුවට යමක් දිහා ප්‍රතිවිශේෂ වශයෙන් නොබලා හිටියොත් අපි ලෝකෙටම අවදි වෙනවා. ඒ නිසා යමක් නොදැනී ඉන්න වෙලාවේ තමයි 100ක් අවබෝධය තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් භාෂාවේ තේරෙන්නේ නැහැ. අපි තනේ යමක් දේශ බලලා ඒක අවබෝධ කිරීමෙන් කරනවා. කියන්නේ යමක් දේශ බලනවා කියලා කියන්නේ ඊටු සියල්ලම අමතක කරුවයි කියන්නේ. ඒ මොකද අපි හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ බලපොද විතරයි පේන්නේ. පේන්නේ අපිට ඕනේ පැත්ත. කබර ගොයා තල ගොයා කරගෙනයි බලන්නේ. ඉතින් ඒක නිසා ඒක නොවෙන්න යමකට අවධානය දීලා ඒක ගෙවෙනකම් බලන ඉඳලා විශේෂ නොකර ගොජේ දිහා බලාගෙන බලා ඉන්නකොට තේනවා ලෝකෙත් ඔච්චරයි හිතත් ඔච්චරයි. ඉතින් ඒක ඔය විදිහට වචනට දාන්න පුළුවන් වුණාට ඒ වචනත් හරි රසවත් වුණාට ඊට ගොඩාක් වටිනා එක කරලා බලන්න. ඉතින් ඒ නිසා මේ ක්‍රමී කරගෙන කරගෙන යනකොට ඔය පට බේట్లా එන්නේ ඉඳී තියෙනවා. එහෙම නැතුව අපිට මේ ප්‍රශ්න විචාරාත්මක වට පිළිවෙලකින්ම දාර්ශනික දේශනාවකින්ම විතරක්ම මේ වැඩේ කරන්න බෑ. ඒකෙත් හේතුවක් තියෙනවා. කරගෙනත් යන්න ඕනේ. කරගෙන යනකොට යනකොට ඕකේ පිරිසිදු වීමක් ටික ටික ටික ටික වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රධානම පිරිසිදු වීම වෙන්නේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් කිරීම හරහා තමයි. අසේවනාච බාලාණන් හරහා තමයි. අකුසලයේ අයින් කිරීම හරහා. එතකොට ඊටු ටික කෙරෙන්න පටන් අර ගන්නවා. මහා අමුතු තාලයකට ඒක වෙන්නේ මොකද අපි හිතාපු තාලයකට නෙවෙයි ඒක වෙන්නේ නිසා. මේක සාමාන්‍ය ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාවට මූල කර්මස්ථානය වන්නේ හුස්ම රැල්ලයි. නමුත් මෙය භාවනාවට අදාළ ප්‍රශ්නයක් නොවේ. භාවනාවට යොදාගත් කාලය අවසන් වූ බව දන්වන කුමන හෝ දැන්වීමක් මේ වනතුරු මට ඇසුනේ නැත. අනිත් අය සමග කතා නොකරන නිසා මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් අසන්නට සිතුනි. ඔබ වහන්සේ මොන ආකාරයෙන්ද කාලේ ඉවර බව හඟවන්නේ? භාවනාවේදී මේ ආකාරයට අවට ශබ්ද ඇසෙන්නේ නැති වෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. භාවනා ඉවර වෙනවා කාලේ මැරිච් වෙලා. එතකම්ම any time is tea time. ඒ නිසා මේ භාවනාව කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන මුලාවේ ඉඳගෙන ලියු ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් තව වැඩමුළු හතරක් පහක් කරනකොට තේරෙවි භාවනා කියන වචනේ ශබ්දමාලාවෙන් අයින් කරන්න සත්‍යමත් වෙනවා කියලා තියෙනවා. මේ සත්‍යමත් වීම එපා වෙන්න මම සද්දයක් අඬ කරන්න හදනවා නම් ඔය ඇමරිකාවේ ලංකාවේ ඉඳලා මෙහෙන්න ඕනේ. දැන් උඹලා සතිමත් වුණ ඇති අත කරපල්ලා කියන්නද මං එන්නේ මේ පිස්සු නිසා මේ භාවනාවයි භාවනාවට ඇදලා තියෙන චිත්‍රයයි අර ඉඳගෙන ඉන්න චිත්තය මත ඉඳගෙන ලැබුණු ප්‍රශ්න. ඒ නිසා භාවනා කියන වචනේ අයින් කරලා සත්‍යමත් වීම කියන එක දාලා ප්‍රශ්න නැවත නගන්න. ඊළඟට තියෙන නිවේදනය ගැහණු නේවාසිකාගාරයේ මාස්ටර් කී දෙකක් තියෙනවා. එකක් රේණුකා එයාගේ රූම් නම්බර් එක 145A ඒක දෙවෙනි සහ තුන්වෙනි මහල් වෙලායට අනිත් එක මන් ළඟ තියෙනවා මගේ රූම් නම්බර් එක 113 පළවෙනි මහල හා යටි මහලයට මූලික භාවනා උපදෙස් අද හවස 3ට ආයේ සවන් දීමට සැලසුම් කළා තියෙනවා කැමති කෙනෙකුට මේ ශාලාවට එන්න කියලා තියෙනවා. ඔය වගේම අර කාට හරි අවශ්‍ය නම් කමඨහන් වார்த்தාවක් ලියන එක පිළිබඳවත් කවුරු හරි ඒකට ඉදිරිපත් වෙලා පොඩ්ඩක් කියලා දෙන්න. පළවෙනි දෙවෙනි වගේ කියවෝ මේ වார்த்தා හුඟක් සුද්ධ කරන්න පුළුවන්. හුඟක් කාලීත්‍ර කරන්න පුළුවන්. ඒ භාවනා උපදේශ නෙවෙයි. භාවනා කමඨහන් වார்த்தාවක් ලියන හැටි කොහොමද කියලා ලියන්න. ඉතින් ඒකටත් කවුරු හරි ඉදිරිපත් වෙලා එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉදිරියට උනාට පස්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න උපදේශ මෙන්ම කම්ඨාන් මාතාව සකස් කිරීම පිළිබඳව පොඩි නැවත මතක් කිරීම. මම හිතන්නේ අපි ප්‍රශ්නත් ඉවරයි කාලෙත් ඉවරයි. ඒ නිසා තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා අපි අහන්න යන්නේ. අපි වෙලාව ගන්නවා. අපි තුනට පටන් ගන්නවා කියලා තිබුණා මේ මූලික කමඨාන උපදේශපන්ති අපේ හතරට පටන් ගන්නවා අපේ පරියන්ක භාවනාව. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි